සැනසිලිදායක උදෑසනක් අරුණලු අපව අමතන මේ ඉරුදින උදෑසන ජීවිතේ තමන්ගෙන් තමන්ගේ පවුලේ ඇත්තන්ට හිතවතුන්ට ඥාතීන්ට විය යුතු යුතුයකම් ඉටු කරමින් ඒ වගේම ගමට රටට ලෝකයට ශාසනයට කළ හැකි මෙහෙයන් කරමින් ඉනුත් නොනවතී තමසිත සුවපත් කරගෙන අන්සිත සුවපත් කරන්නට හිතන පතන ක්‍රියා කරන සත්පුරුෂ ඔබ සෑම දිනාටම අපේ උතුම් වූ ආචාරය වේවා. කල්යාණ මිත්‍රවරුනි අපි කවුරුත් සිතන අපි කාටත් අවශ්‍ය කාරණා වලින් දෙකක් තමා නිරෝගීව සිටීමයි දීර්ඝායුෂ ලැබීමයි සාමාන්‍යයෙන් කිසි කෙනෙකු කැමති නෑ ලෙඩ වෙන්න, රෝගී වෙන්න, ආබාධිත වෙන්න, ගිලන් වෙන්න, ආතුර වෙන්න. දන්නා කියන දවසක සිට යටහිතින් හෝ උඩු හිතින් අපි කවුරුත් ප්‍රාර්ථනා කළේ ප්‍රාර්ථනා කරන්නේ නිරෝගීකමයි. රෝග නෙමෙයි. මේ කවදත් ඒ වගේම සාමාන්‍යයෙන් මැරෙන්න කැමති නෑ. නොමරී සිටීමයි ප්‍රාර්ථනය. දැන් මේ තමා සාමාන්‍ය සිතක සාමාන්‍ය ජීවිතයක අරමුණු. තව අරමුණු තියෙන්න පිළිවන්. හැබැයි මේ සියලුම අරමුණු සාක්ෂාත් කරගන්නට නම් නිරෝගී වෙන්නට ඕනේ, ජීවත් වෙන්නට ඕනේ. ඒ නිසා අපි දන්නා කියන දවසක සිට උත්සාහ කළ කාරණා දෙකක් තමා නිරෝගීව සිටීමයි නොමැරී සිටීමයි. නිරෝගීව ඉන්නයි නොමැරී ඉන්නටයි. දැන් ඇයි අපි <clears throat> නිරෝගීව සිටිය යුත්තේ? ඇයි අපි යම් තාක්කල් ජීවත් වෙන්නට පිළිවන් නම් ඒ තාක්කල් ජීවත් විය යුත්තේ. මේ මාතෘකාව ඔස්සේ ටිකක් විමසිලිමත් වුණොත් අපි දිහා බැලුවොත් සමාජයේ දිහා බැලුවොත් ලෝකයේ දිහා බැලුවොත් අපට හේතු කීපයක් හොයාගන්නට පිළිවන් මතු කරගන්නට පිළිවන් සමහර කෙනෙකුට ජීවිතය කියන්නේ සැනකෙලියක්. කානිවල් එකක්. කන්න බොන්න, රස විඳින්න, නටන්න, ගයන්න, වයන්න, දුවන්න, පනින්න. ආදී වශයෙන් විනෝද වෙන්නට තිබෙන විනෝද මේලාවක්. මෙතෙක් රසවින්ද ආහාර තවත් රසවින්දින්ට මෙතෙක් රසවින්දින්ට බැරි වුණු ආහාරවල රසයේ විඳින්ට මෙතෙක් බලන්නට බැරි වුණු මනස්කාන්ත දර්ශන බලන්න අහන්න විඳින්ට අවශ්‍යයි ඒ සඳහා නිරෝගීව ඉන්න ඕන. ලෙඩ වුණොත් ඒවා කරන්න බෑ. මැරුණත් දැන්. ඉතින් එහෙම හිතන කෙනෙකුට <clears throat> ජීවිතය කියන්නේ කානිවල් එකක්. හැබැයි මේ කානිවල් එක සැනකෙලිය විඳින්න බෑ රෝගී වුණොත් අකාලේ මිය ගියොත් ඒ නිසා කෙනෙකු උත්සාහ කරනවා නිරෝගී වෙන්න නොමැරෙන්න දැන් මේ තමා අමුමාමු පුහුදුන් අමුමාමු ලෞකික අමුමාමු ආත්මාර්ථකාමී ජීවිතය මේ වෙනුවෙන් නොකල හැකි දෙයක් නෑ තමන්ගේ වින්දනය වෙනුවෙන් තමන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආස්වාදය වෙනුවෙන් එයා නොකරන දෙයක් නෑ ඉන් එහා ජීවිතයේ දැක්මක් පරමාර්ථයක් අරමුණක් නැහැ. ඕන දෙයක් විනාශ කරන්න පුළුවන් පරිසරය, ගහකොළ, සබාධම, සත්තු, මිනිස්සු, සාර ධර්ම ඒවයි කිසි වටිනාකමක් නැහැ. වටිනා එකම දේ විඳීම පමණයි. හැබැයි එහාට ගිය පිරිසක් අපිට මුණ ගැහෙනවා. තමන්ගේ යටතේ සිටින තමන්ගේ රැකවරණය ලබන සමහර විට සාමියා භාර්යාව අම්මා තාත්තා දූ දරුවන් ඥාතීන් සමහර විට ආච්චිලා සීයලා මුණුබුරන් මිනිබිරියන් දෑනලලේලිලා මේ ආදී වශයෙන් ඒ තමන්ගේ රැකවරණේ යටතේ සිටින පවුලේ ඇත්තන් නැත්නම් නෑයන් මේ අයගේ සුභසිද්ධිය ආරක්ෂාව පැවැත්ම තමන්ගේ අතේ තියෙන්නේ ඉතින් තමන් ලෙඩ වුණොත් අකාලේ මිය ගියොත් ඒ අයට යන කල මොකද්ද කවුද මේ අය බලාගන්නේ කවුද මේ අය මේ අයට කන්න බොන්න දෙන්නේ, උගන්වන්නේ, ලෙඩ වුණොත් බෙහෙත් කරන්නේ, ආරක්ෂාව දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අය වෙනුවෙන් මා ජීවත් වෙන්නට ඕනේ. Taman නිරෝගීව ඉන්නට ඕනේ, ලෙඩ වුණොත් බෑ. අකාලේ මරණයටපත් වුණොත් බෑ. කියන හැඟීමෙන් හිතන ඒ අනුව කටයුතු කරන ඒ නිසා තමන්ව නිරෝගීව තියාගන්නට ඒ නිසා තමන්ව රැක බලා ගන්න තමන්ගේ දීර්ඝායස වෙනුවෙන් කටයුතු කරන පිරිසක් අපිට මුණ ගැහෙනවා. දැන් අර විඳීම පමණයි ජීවිතේ කියූ තැනට වඩා මෙතන පළල් ඊට වඩා ලස්සනක් තියෙනවා. හරයක් තියෙනවා. ආත්මාර්ථකාමීත්වය අඩුයි. ඒ වගේම කල්යාණ මිත්‍රවරුනි එතනිනුත් එහාට ගිහිල්ලා අපිට හමු වෙනවා මමයි මගේ නෑයිනුයි විතරක් හිටියට මදි ඊට එහා ගිය යුතුයකමක් මට පැවරිලා තියෙනවා මා ඉගෙනගත්ත පාසලට, දහම් පාසලට, මා උපන්න ගමට, මා උපන්න රටට, මා ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයට, ඒ වගේම මා මේ හුස්ම ගන්න මට උදව් කරන ගහකොළවලට, සබාදහමට, මේ මහ පොළොවට අපි හිතන් ඉන්න මේ ලෝකේට යමක් අපි දිය යුතුයි. අපි ණයයි. ඒ ණයින් කොටසක් හෝ මැරෙන්නට කලින් ගෙවන්නට ඕනේ කියන අදහසින් ඒ වෙනුවෙන් හිතන ඒ වෙනුවෙන් කළ හැකි දේ කරන පිරිසකුත් ඉන්නවා. දෙයෙන් තැන විට ලොකු පරාර්ථකාමී චරිතයක් පරාර්ථකාමී හැසිරීමක් චර්යාවක් දර්ශනයක් තමයි පේන්නේ. දැන් අපි පුද්ගලයන් තුන්දෙනෙක්ව දැක්කා. එක්කෙනෙක් තමා මේ විඳීම තමා ජීවිතය කියලා ජීවිතේ කානිවල් එකක් ලෝකේ කානිවල් එකක් විදිහට දැකලා ඒ කානිවල් එකේ පුළුවන් තරම් විනෝද වෙන්න අවශ්‍යයි ලෙඩ වුණොත් බෑ මැරුණොත් බෑ කියලා තමන්ව පුළුවන් තරම් නිරෝගීව පුළුවන් තරම් කල් ජීවත් කරවන්න උත්සාහ කරන කෙනෙක් දෙවෙනි පුද්ගලයා දෙවෙනි කෙනා තමන් වගකීමක් ගත්ත තමන්ගේ අතට වගකීමක් ආ ඒ තමන්ගේ පවුලේ ඇත්තන් ඥාතීන් රැක බලා ගන්නට ඒ අයට මඟ පෙන්වන්න ඒ අය ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් තැනකට එන්න ඒ වගේම බියපත් වුණු තමන්ගේ අම්මා තාත්තා සමහර විට නැන්දමාමල ආච්චිලා සීයලා ඒ අය බලා ගන්නට අවශ්‍යයි ඒ අය යුතුයකමක් වගකීමක් ඒ ඒ වෙනුවෙන් Taman නිරෝගීව ජීවත් වෙන්නට ඕනි කියලා හිතන පිරිසක් ලස්සන ජීවිතයක් ඊළඟ පිරිස තමා එයත් මදි එයත් ආත්මාර්ථකාමී ඉන් එහා ගිය මේ අපි මේ තැනට එන්නට අපිට පුංචි කාලේ ඉඳලා උදව් කළ මඟ පෙන්වූ මුළු මහත් ලෝකේටම මේ ගහකොළවලට පවා අපෙන් යමක් වෙන්නට ඕනේ. පෙරලා අපි යමක් දිය යුතුයි. අන්න ඒ වෙනුවෙන් ඒ යුතුයකම ඉටු කරන්නට ලෙඩ වුණොත් බෑ, ගිලන් වුණොත් බෑ, අකාලෙන් මිය ගියොත් බෑ. ඒ නිසා නිරෝගී වෙන්නට දීර්ඝායස ලබන්නට කටයුතු කරන පිරිසක්. එතකොට මේ දෙවෙනි සහ තුන්වෙනි පිරිස තත්ත තමා සත්පුරුෂයන් කියලා කියන්නේ. සත්පුරුෂයන්. ඉතින් එහෙම සත්පුරුෂයෙක් පවුලක ඉන්නවා නම් හරි ආශිර්වාදයක්. එහෙම සත්පුරුෂයෙක් <clears throat> හතර වර්ගයේ නැත්නම් හත්මුතු පරම්පරාවේ හරි ඉන්නවා නම් ඒ හත්මුතු පරම්පරාවටම ඒ හතර වර්ගයේටම ලොකු ආශිර්වාදයක්. <clears throat> එහෙම සත්පුරුෂයෙක් ගමක ඉන්නවා නම් නගරයක ඉන්නවනම් රැකියාව කරන ආයතනයක ඉන්නවනම් <clears throat> ලෝකේ කොහේරි ඉන්නවනම් ඒ ගමට ආයතනයේට නගරයට රටට ලෝකයට ලොකු ආශිර්වාදයක්. ඉතින් වඩ වඩාත් සත්පුරුෂයන් අවශ්‍ය යුගයකට තමා කල්යාණ මිත්‍රවරුනි මේ ලෝකය අද පාතබන්නේ. ඒ වගේම අපිට හතරවෙනි කෙනෙකුත් මුණ ගැහෙනවා මේ විඳීමම නෙමේ ජීවිතය කියන්නේ තමන්ගේ පවුල බලාගෙන පවුලේ අය ආරක්ෂා කරගෙන එයාට කණ්ඩ බොණ්ඩ දීලා උගන්නලා හොඳ තැනකට ගෙනල්ලා ආවා විවාහ කරලා දීලා තමන්ගේ අම්මා තාත්තව බලාගෙන ඒ ජීවිතේ විතරක් නෙමෙයි ජීවිතේ පරමාර්ථය ඒ වගේම <clears throat> මේ පරාර්ථ චර්යාව විතරක් නෙමේ ජීවිතේ කියන්නේ. මොකද ඔය ඕනෑම දෙයක් කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. විඳින්න ගියත් ප්‍රශ්න තමන්ගේ පාඩුවේ තමන්ගේ ගෙදර පවුලේ ඇත්තන් බලාගෙන ඉඳ ගියත් ප්‍රශ්න ලෝකයට සේවය කරන්න ගියත් ප්‍රශ්න. ලේසි නෑ ඔය එකක්වත්. බලාපොරොත්තු කඩ වෙනවා. අප්‍රසාදයටපත් වෙනවා, විවේචන එනවා, බාධා එනවා. හිතන දේ වෙන්නේ නෑ. ඉතින් මේ සියල්ල නිසා කලකිරීම ඇති වෙනවා. ඔය ඕනෑම ක්ෂේත්‍රයකදී වැඩිපුරම ඇති වෙන්නේ කලකිරීම. දැන් මේ කලකිරෙන හිත දකිනවා. කලකිරෙන හිත දකින පිරිසක් ඉන්නවා. බොහෝම ඉක්මනට කලකිරීමටපත් වෙන, කම්පාවටපත් වෙන සැලෙන හිතක්. ඒ හිත දැකලා මේ මේ හිතත් එක්කනම් මැරෙන්න බෑ. මැරෙන්න කලින් කරගන්නට ඕන දෙයක් තියෙනවා මේ බොහොම ඉක්මනට කලකිරෙන බොහොම ඉක්මනට අපේක්ෂා භංගත්වයටපත් වෙන පුංචි සිදුවීමකින් සැලෙන මේ මනස නොසැලෙන මනසක් බවට පත් කරගන්නට ඕනේ කියලා එය එයත් ජීවිතයේ අරමුණක් ඉලක්කයක් පරමාර්ථයක් බවට පත් කරගත්ත පිරිසක් ඉන්නවා. දැන් තට හතර වර්ගයක ජනතාවක් මේ ලෝකේ ඉන්නවා. ඉතින් සමහර විට මේ හතර වරින් වර මාරු වෙන්නටත් පුළුවන්. එතකොට මේ හතරවෙනි කෙනාට තමා කියන්නේ දහම් මාගෙහි ගමන් කරන කෙනා කියලා. ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනා. එයා සත්පුරුෂයෙක් වගේන සත්පුරුෂ භාවයෙන් එහාට ගිහිල්ලා ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ද එයත් දන්නවා ඒ හිත හදාගන්න උත්සාහ කරන කෙනත් දන්නවා මේ ලෙඩ වුණොත් අකාලේ මිය ගියොත් මේ අරමුණ ඉෂ්ට කරගන්න බෑ. ලෙඩ වෙලා මැරිලා හිත හදාගන්න බැරි බව. ඉතින් මේ නිසා කවුරුත් කල්යාණ මිත්‍රවරුනි මොන ගොඩේ හිටියත් මොන වර්ගයේ හිටියත් කවුරුත් ලෙඩ වෙන්න කැමති නෑ මැරෙන්න කැමති නෑ. සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා මොන තරම් දේ අපි කරනවද නිරෝගී වෙන්න සහ නොමැරී පුළුවන් තරම් කල් ජීවත් වෙන්න. ඒ වගේම අපි දන්න කාරණයක් මේ තව කෙනෙකුට නිරෝගීව ඉන්න උපකාර කරන්න පිළිවන්නම් එය මහා පිංකමක්. දැනුමින් උදව් කරන්න පුළුවන් නම් නිරෝගී වෙන්න උපදෙස් දීලා මඟ පෙන්නලා ඒ වගේම අධ්‍යයෙත් දීලා ප්‍රතමාදාර දීලා ප්‍රතිකාර ගන්න උදව් කරලා අප උපස්ථාන කරලා නිරෝගී වෙන්න උදව් කරන්ට පිළිවන්නම් එය මහා පිංකමක්. ගිලානෝපස්ථානය කියන්නේ බුද්ධෝත් බුදුන් වහන්සේට කරන උපස්ථානයක් වගේ කියලා අපි අහලා තියෙනවා. මේ මහා පිංකමක්. ඒ වගේම අනිත් අයට නොමැරී ඉන්නට දීර්ඝායුෂ ලබන්නට අපිට යමක් කරන්න පිළිවන්න එයත් මහා පිංකමක්. දැන් එහෙම ඒ ඒ උඩ පේනවා මේ මහා පාප කර්ම දෙකක් තමා අනිත්‍යව රෝගී කරන එක සහ අනිත්‍යයේ ජීවිත විනාශ කරන එක. ඉතින් මේවා මහා පාප කර්ම විදිහට කවුරුත් පිළිගන්න කාරණා. හැමෝම බයයි ලෙඩ වෙන්න, හැමෝම බයයි මැරෙන්න. මොකද ওই කාරණා අපි ওই හතර වර්ගයෙන් එක්කෙනෙක්. ඉතින් අපි හැමෝටම ඕන ජීවත් වෙන්න නිරෝගීව ඉන්න. කල්යාණ මිත්‍රවරුනි අනිත්‍යව නිරෝගී කරන්නට උදව් කරන්නට පිළිවන්නම් ඒ මහ පිංකමක් වෙනවා වගේම අනිත්‍යයට දීර්ඝායුෂ ලබන්නට කල හැකි දෙයක් තියෙනවා නම් එය කිරීම මහා පිංකමක් වෙනවා වගේම තමන්ව නිරෝගීව තියාගන්න උත්සාහ කිරීමත් ලොකු පිංකමක්. අපි හිතන්නේ නැති දෙයක්. නමුත් ඒ මහ පිංකමක්. ඒ මහ පිංකමක් වෙන්නේ මේ සියදිවි නසා ගැනීම ලොකු පවක් නිසා. සියදිවි නසා ගැනීම මහා පාප කර්මයක්. නම් දීර්ඝායස ලබන්නට කළ හැකි දේ කිරීම ලොකු පින්කමක්. නිරෝගීව ඉන්න උත්සාහ කිරීම ඒ වෙනුවෙන් කළ යුතු දේ කිරීම ලොකු පින්කමක්. එතට අපි උත්සාහ කරනවා නම් අපිව නිරෝගීව තියාගන්න දීර්ඝායස ලබන්නට කළ යුතු දේ කරන්න අපි දැනගෙන හෝ නොදැනගෙන කරන්නේ පුණ්‍ය කර්ම. ඒතර මේක දැනගෙන කරන්ට පිළිවන් නම් ඒ පින්කම තවත් ලස්සන වෙනවා. ඇයි අපි නිරෝගීව සිටිය යුත්තේ? ඇයි අපි දීර්ඝායස ලැබිය යුත්තේ කියන ප්‍රශ්නය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ චේතනාව දැනගන්න ඕනේ එක්කෝ අපිට බලා ගන්න පිරිසක් ඉන්නවා. ඒ අය බලා ගන්න ඕනේ. ඊළඟට මේ ලෝකයට අපෙන් යුතුයකමක් තියෙනවා කෙරෙන්න ඒ ලෝක සේවයේ සඳහා එක්ක සාසනික සේවයේ සඳහා ඒ දෙක කරන අතරම ඒ දෙක නොකර නෙමෙයි ඒ දෙක කරන අතරම මේ හිත හදා ගන්නට ඕනේ. අන්න ඒ අරමුණු තුන වෙනුවෙන් අපි නිරෝගීව ඉන්නට ඕනේ. දීර්ඝායස ලබන්නට ඕනේ. එතකොට ඒ චේතනාවත් එක්ක අපිට පිළිවන්නම් නිරෝගී බව වෙනුවෙන් සහ දීර්ඝායුෂ ලැබීම වෙනුවෙන් හිතන්න කටයුතු කරන්න එතකොට අපේ ජීවත් හරි ලස්සන වෙනවා සුන්දර වෙනවා අර්ථවත් වෙනවා වර්ණවත් වෙනවා පිරිතුරු වෙනවා කල්යාණ මිත්‍රවරුනි අපේ ජීවිත කාලේ වෙන කවරදාකටවත් වඩා අද මේ රෝගී වීමේ බියත් මරණ බියත් අත්දකිනවා පෞද්ගලිකවත් පවුලක් විදිහටත් ගමක් නගරයක් රටක් විදිහටත් ලෝකයක් විදිහටත් මේ පැතිරෙන වසංගතය නිසා <coughs> ඉතින් ඒ නිසා අපිට විවිධ වූ සීමාවලට යටත් වෙන්නට වෙලා තියෙනවා. ගෙදරට වෙලා ඉන්න වෙලා. ඒ වගේම එළියට බහිනවා නම් මුහුණු ආවරණ දාන්න වෙලා. කඩේකට යන විට අත් හොදන්න වෙලා. දැන් මේ ගමන් බිමන් නැති අඩු කිරීම සීමා කිරීම ඊළඟට මේ මුහුණු ආවරණ දැමීම අත්සේදීම දැන් මේවා ඉච්චර පහසු දේවල් නෙමෙයි මිනිස්සයාට හැබැයි එක්ක බය නිසා නැත්තම් නීතිය නිසා කරනවා හැබැයි පුළුවන් නම් නොකර දැන් මේ බය නිසා හෝ නීතිය නිසා කිරීම ඔය කරන කරන්න ඕන නිසා කිරීම පුළුවන් අවස්ථාවල නොකර සිටීම වෙනුවට මේවා පින්කම් කියලා හිතන්ට පිළිවන්නම් එහෙම දකින්ට පිළිවන්නම් ආදරයෙන් කරන්ට පිළිවන් හේතුව අපි ලෝකයට දෙනවා අභේදානිය අපි නිසා කෙනෙක් බය වෙන්නේ අපි අත හොදලා සබන් වලින් හොඳට අත හොදලා තැනකට යනවනම් එතන ඉන්න අයට අපි නිසා ඇති වෙන බය අඩු වෙනවා. අපි මුහුණු ආවරණයක් පළඳලා නම් පාරේ යන්නේ වාහනයක යන්නේ ඒ අනිත් අයට අපි දැක්කහම ඇති වෙන බය අඩු වෙනවා. මෙයාගෙන් මට අනතුරක් නොවේයි කියලා. ඒ වගේම අපේ ගමන් බිමන් අඩු නම් කොහොමත් අනිත් අයට බයක් දැනෙන්නේ නැහැ අපි නිසා. එතකොට මේ දේවල් වලින් අපිට පුළුවන් අපේම පවුලට අපේම ගමට අපේම රටට අපි වැඩ කරන ආයතනයේ ඉන්න හැම දෙනාටම අබේදානය දෙන්න. එතන අබේදානය කියන්නේ මහා පිංකමක්. ආවට ගියාට නෙමෙයි නිවැරදිව හරියට පිරිසිදුව මුහුණු ආවරණයක් පළඳින්න පුළුවන් නම් ඒක ලොකු පිංකමක්. අතෝදන්ට පුළුවන් නම් හරියට ඒක ලොකු පින්කමක්. ගමන් බිමන් අඩු කරන්ට පිළිවන් නම් මහා පින්කමක් මේ දවස්වල. එතකොට මේ අපි කොහොමත් කළ යුතු දේ චේතනාවෙන් පින්කමක් විදිහට කරන්ට පිළිවන් නම් එතන ලොකු සතුටක් තියෙනවා. මේ અભය දාණයෙන් තරම් සතුටක් වෙන කිසිම දානයකින් ලැබෙන්නේ නැහැ. මේ පුංචි දෙයටත් බය වෙන ලෝකයකට අපිට පිළිවන්නම් අබේදානිය දෙන්න මොන තරම් සැනසෙල්ලක්ද? ඒතර අපිට අද දවස ගැන හිතලා දවස අවසානයේ මා නිසා කවුරුවත් මම කවුරුවත් බය වුණේ නැහැ කිසි කෙනෙකුට මරණ බය දැනුන්නේ කිසි කෙනෙකුට රෝගී වීමේ බිය මම දුන්නේ නැහැ කියලා ආපහු දවස ආවර්ජනය කරලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක ලොකු සතුටක්. මොන තරම් අර්ථවත් ජීවිතයක් අපිට ගත කරන්න පිළිවන්ද? ඒතර කොච්චරකල් ජීවත් වුණාද නැද්ද කියන එක නෙමේ වටින්නේ. ජීවිතයකට වටිනාකම දෙන්නේ කාලයෙන් නෙවෙයි, අවුරුදු ගානින් නෙමෙයි, කී වාරයක් ඉරවටේ කැරකුණාද කියන කාරණේ නෙවෙයි. Tamanට මොනවද කරගත්තේ? ලෝකයට මොනවද දුන්නේ කියන එක. ඒක මොහොතක් හරි අපිට අපේ හිත කම්පාවටපත් නොවි තියාගන්න පිළිවන්නම් අවට සිටින හැම දිනාටම અભේදානය දෙන්න පිළිවන්නම් ඒ මොහොතක ජීවිතේ වටිනවා හිස් අවුරුදු 100ක ජීවිතයට වැඩිය මේ තමයි අරුණැල්ල අපිට මේ උදෑසන දෙන තනි විදය හැම දිනාටම තෙරුවන් සරණයි